හොඳයි එහෙනම් අපි අද මතුවී තිබෙන ප්‍රශ්න වගේක් තියෙනවා අපි ඒකට පිළිතුරු සපයමු. සමහරවිට ඔක්කොම උත්තර දෙන්නත් බැරි වෙන ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මරණයෙන් පසුව දිගින් දිගටම යන ආත්මයක් තියනවාද පහදා දෙන්න. ආත්මයෙන් ආත්මය ලුහුබඳින කර්ම විපාක තියනවාද පහදා දෙන්න. මේකට නම් උත්තරේ හම්බෙන්නත් ඇති නේද? මං කලින් කියපු කාරණොත් එක්ක මරණයෙන් පසුව දිගින් දිගටම යන ආත්මයක් තියනවාද? මෙහෙම එකක් තියෙනවා ලෝකයේ දැන් ෆිසික්ස් ලෝකයේ ඇත්තද බොරුද? භෞතික විද්‍යාව ඇත්ත නේ. බොරු නම් අපි මේ මේ ප්‍රයෝජන ගන්න කොහොමද මේකේ? ඇත්ත. ලෝකයේ පැවැත්මේදී ඇත්තක් තියෙනවා. ලෝකේ පැවැත්මේදී ඇත්තක් තියෙනවා. ඒ තමයි සසර යන මිනිසෙක් ඉන්නවා. සසර යන මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයා කර්ම විපාක කරමින් ඒක විඳවමින් තමන් අවිද්‍යාව තණ්හාව තියෙන නිසා සසරේ ගමන් කරනවා. මේ දිගින් දිගට ආත්මයක් තියෙනවද කතන්දරයක් බුදුරණවහන්සේ කියන්නේ සත්වයේ සසර යනවා. බුදුරණවහන්සේ අහන මෙහෙම ප්‍රශ්නයක්. ඒ තමයි සත්වයා සසරේ කියන්නේ සසර ගමන් කරන කෙනාට කියනවා සත්වයා කියලා. සත්වෝ සංසාර මාපාදී. ඊළඟට චිත්තමස්ස විධාවති. සිතින් කියන අදගෙන යන්නේ. සිතින්. ඒ කියන්නේ අපි සිතින් යහපත් දේ කළ යුත්තේ. චිත්තමස්ස විධාවති. ඊළඟට තමයි සිතින් ඇදගෙන යනවා කර්මය පිටිපස්සෙන් යන අය පාඩ දෙන්නේ. මේ මේ මොකක් ගැනද මේ විග්‍රහ කරලා පෙන්නන්නේ? සසරේ ගමන් කරන සත්වයේ පැවැත්ම. නිවන් මඟ නෙමෙයි අපි මේ පටලව ගන්න සමහරලාවට. නිවන් මඟ පටලව ගන්නවා සසර යන පැවැත්මත් එක්ක. මේ සසර යන එක. මේක ලෝකීය විග්‍රහයක්ද, ඊතරවන විග්‍රහයක්ද? ලෝකීය විග්‍රහයක්. බුදුරණවහන්සේ ලෝකීය විග්‍රහත් පැහැදිලි කරා. එහෙනම් සසර යන මිනිස්සෙක් ඉන්නවා. එතකොට අරගෙන යන්නේ හිත දැන් අපි මනෝබුබ්බංගමා ධම්ම මනෝසෙට්ට මනෝමය මනසාචි පසන්න අහලා දෙන්නේ. මනසයි මුල් වන්නේ. මනස පෙරට කරගෙන මනසින්මයි ගමන් කරන්නේ. ඒ එතකොට එතන නිවන් මාර්ගක් කිව්වේ නෑ. එතන මොකක්ද පැහැදිලි කරේ? සසරේ ගමන් කරන සත්‍යයේ ස්වභාවය. ඊළඟට කර්ම විපාක. කර්මයේ විපාකයේ ලුහු බඳිනවද කියලා අහන ප්‍රශ්නේදී. ඒකත් උත්තරේ මම හිතන්නේ හම්බෙන්නේ නැති කර්ම විපාකයක් තමයි පිටිපස්සෙන් අපට විපාක දෙන්න තියෙන්නේ. කරන දෙයට ප්‍රතිඵලයක් හැටියට. යහපත් දේ කරොත් යහපත් ප්‍රතිඵල. ඉතින් පොඩ්ඩක් හිතලා බලුවොත් මේ සමාජයේම වෙනස් බවක් නැද්ද මිනිස්සුන්ගේ? සමහරු ධනවත්, සමහරු දිලිදොයි, සමහරු ලස්සනයි, සමහරු කැතයි, සමහරවට ඉගෙන ගන්න පුළුවන් සමහරවට ඉගෙන ගන්න බෑ සමහරු ව්‍යාපාරවල කොච්චර උත්සාහ කරත් දියුණු වෙන දියුණු වෙන්නේ සමහරු ශනිකයෙන් දියුණු වෙනවා ඊළඟට සමහර කට්ටිය අඩු ආශින් මැරෙනවා සමහර අය දීර්ඝායස ලැබුණා වෙනසක් නැද්ද? ඇයි වෙනස? කර්මයේ වෙනස අන්න බුදුරණාහිසේක ඥානසෝනිට පැහැදිලි කරනවා. එහෙනම් කර්මයේ වෙනස්කම තියෙනවා. කර්ම විපාක වෙනස්කමක් තියෙනවා. එහෙනම් ඒ කර්ම විපාකයත් එක්ක තමයි ඒ දේ ලැබෙන්නේ. එතකොට එහෙනම් අපි සමහර දේවල් සියලු සත්‍ය අපට ඔප්පු කරගන්න බෑ කියන එක තේරුණා නේද? සියලු සත්‍ය දැන් අපට ඔප්පු කරන්න බෑ. ඔප්පු කරන්න බැරි ඔක්කොම අසත්‍ය නෙමෙයි. නිසා සමහර දේවල් තියෙන අපට පිළිගත යුතු කරුණු. ඊළඟට අහනවා ස්වාමින් වහන්සේ ඊයේ සවස සූත්‍ර දේශනාවේ අදහන් කළ පරිදි තවමත් දිවි ලෝකවල මාර්ගඵලලාභී දිවුරු ධර්මයේ දේශනා කිරීම සහ එදිනමත් ස්වාමීන් වහන්සේලා දිවි ලෝකෙට වැඩම කොට ධර්ම දේශනා කිරීම தત્ත්වයේ පවතිනවද නැතිනම් එය බුද්ධ කාලයට පමණක් සීමා වූවද්ද කරුණාවෙන් පහදා දෙන්න මේකට ඉතින් මට උත්තර දෙන්න තියෙන්නේ නම් මොකද්ද මම දිවි ලෝකෙ ගිහිල්ලා නැහැ මං ගියේ නැති නිසා මම මේ කාරණාව දන්නේ නැහැ ඒ කියන්නේ දැන් දිව්‍ය දිව්‍ය ලෝකේ දිවුරු බණ කියන අය ඉන්නවද කියලා මම දන්නේ නැහැ මං ගිහිල්ලා නැහැනේ ඒ වගේම දිව්‍ය ලෝකයට 이르දිමත් දිව්‍යවරු ඇවිදලා බණ කියනවාද කියලා බුදු වික්ෂුන් වහන්සේලා ඒ මම දන්නේ නැහැ. ඒ මම ගිහිල්ලා නැහැ. එතන අතීතේ විතරක්ද කියන එක ඒකත් මම දන්නේ නැහැ. මම දැන් වන්න ගිහිල්ලා බලලා ඉල තිබ්බම මට කියන්න පුළුවන් නේ. මම කිව්වේ බුදුරණවහන්සේ කිව්ව ටික. මම කිව්වේ බුදු දේශනාවේ තියෙන ටිකනේ. එහෙම නැතුව මම අත්දැකීමකින් කිව්ව එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 이르දි බලලාභී දෙවිවරු බණ කියනවා. ඒක දැන් තියනවද නැද්ද මන් දන්නේ නැහැ. දැන් 이르දි බලලාභී භික්ෂුන් එල් බණ කියනවද නැද්ද ඒක මම දන්නේ නැහැ. මම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තියෙන එක කිව්වේ. එහෙම ඇවිල්ලා බණ කියනකොට අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඉතින් අපිට ඒක කියන්න නම් මට කියන්න නම් කියාවක් නෑ මට දිබ්බ චක්කුත් නෑ දිබ්බ සෝතත් නෑ මට 이르දියත් නෑ ඒ නිසා මට ඒක කියන්න හැකියාවක් නැහැ. ශ්‍රද්ධාවෙන් මම අර බුද්ධ බුදුරන් වහන්සේ කියපු කාරණා විතරක් මම කියන්න දන්නවා. ඊළඟට අහනවා යොද ස්වාමීන් වහන්සේ මුදුගුණ භාවනාවේදී අරහන් නම් වනසේක ಗುಣ සිහි කරනවා හිතින් මගේ හදවතට දැනෙන දෙයක් ඒ පහදා දෙන්න. අපි ඇත්තටම අපට බුදුගුණය සිහි කරනකොට අපට අවංකවම බුදුරන් වහන්සේ ගුණයක් දැනෙන යම් ක්‍රමයක් තියෙනවා නම් අපි අර වාචික අර්ථයම ඒකටම යොමු වෙන්නේ නැතුව අපට අවංකව බුදුරන් වහන්සේ ගුණයක් තියෙනවා. අපි දැන් මෙහෙම අපි බුදු ගුණ එක පැත්තකින් හිතුව මෛත්‍රිය ගැන හිතමු. අපි වෛර නැත්තේ කිම්මා කී කියා හිතනවා. නමුත් අපට සමාල්ලාවට තරහම හිතේ තියෙනවා. අපට අවංක මෛත්‍රී හිත තියෙන්නට ඕන. බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ ඉස්ලාම ආධ්‍යාත්මී මෛත්‍රිය පිහිටවා ගන්න. ඊළඟට පරිත්වා විහෙරති පතුරුව වාසය කරන්න කියනවා. ඒ කියන්නේ මෛත්‍රිය කියන්නේ මොකද්ද කියලා අපි දැනගන්න. සරල උදාහරණයක් බුදුරණවහන්සේ දෙන්නේ මොකද්ද? එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ දරුවාට තියෙන ශ්‍රේණිය වගේ. අය ඒ අම්මා දරුවාට වෛර කරනවද? කොච්චර ආදරේද? ඒ වගේ මෛත්‍රිය වඩන්න කියන්නේ. ප්‍රායෝගිකව බුදුරණවහන්සේ ධර්මයේ හැම එකක්ම කියන්නේ. දැන් බුදු ගුණ එකදී බුදු ගුණ අපි අරහන් කියන්නේ මේක මේක කී කියා අපි වචන ටිකක් විතරක කරාට වැඩක් තියෙනවද? වචන ටිකක් නේ. අපි බුදුරණවහන්සේගේ ඒ ගුණය ඉස්මතු වෙන අපේ හිත තුළ හටගන්න ප්‍රීතියක් එකයි බලන්න ඕනේ. මොකද ගුණයක් ස්මරණය කරන්නේ වචනයක් හිත හිතන ඔකලද බුදුරණවහන්සේ කියන්නේ බුද්ධානුස්සතිද බුදුරජාණන් වහන්සේ අනුස්මරණය කරනවා මිසක් වචනයක් විතර කරනව නෙමෙයි. බුදුරණන් වහන්සේ අනුස්මරණීය විය යුත්තේ. බුදුරණන් වහන්සේ කියන්නේ වචනයකට කොටු වෙච්ච කෙනෙක්ද? ගුණයකට ගුණයකින් නිර්මිත වෙච්ච කෙනෙක් නේද? ඒ ගුණය අපට හම්බ වෙන්න ඕනේ. දැන් අපේ අම්මාගේ ගුණයක් අපට සිහි වෙන්න නම් අම්මාගේ නම ගුණවතී නම් ගුණවතී ගුණවතී ගුණවතී ගුණවතී කියවට ගුණයක් හම්බ වෙනවද? නෑ නේද? අම්මාගේ ගුණය හම්බෙන්නේ මොකක් වුණොන්ද? අම්මාගේ ගුණය අපට සිහි වෙන්න ඕනේ නේ. බුදුන් වහන්සේ අරහං අරහං අරහං අරහං සම්මා සම්බුදු සම්මා සම්බුදු කොට සිහි වෙනවද? අරහං කියන ගුණය අපට සිහි වෙන්න ඕනේ. ඒක අද අපට ප්‍රැක්ටිකලි මේව හම්බෙලා නැහැ. අපි වාචික අර්ථයකට විතරක් කොටු වෙලා. අපි වචනයක් විතරක් විතරක කරනවා. මෙන්න මේ ගුණය සිහි වෙන්න ඕනේ. ඒක තමයි බුද්ධානුස්සතිය කියන්නේ. ඊළඟට සිහියක් සම්මා සතියත් අතර ඇති වෙනස කොහොමද? සම්මා සතිය වඩන ආකාරය පහදා දෙන්න. සිතෙන් සිතෙන් හිතන එකක් යෝනිස මනසිකාරයක් ලෙස සෝතාපන්න මාර්ගයේ වැඩීමේදී විස්තර කරන දෙය එකක්මද මුළුමනින්ම වෙනස් දෙයක්ද? සීලය නිවන් මාර්ගයේ අත්‍යවශ්‍ය අංගයක් වේද නොවේද? නිවන් මාර්ගට අවශ්‍ය සීලය පිළිබඳව පැහැදිලි කර දෙන්න. සිහියත් සම්මා සතියත් අතර ඇති වෙනස. මේක ඉගෙන ගන්න හොඳම සූත්‍රය තමයි මහා චත්තාරීසක සූත්‍රය. සතිය පිළිබඳව සම්මා සති දෙකක් විග්‍රහ කරනවා මිච්ඡා සතියක් විග්‍රහ කරනවා. එතකොට සිහිය කියන කාරණාවේදී සිහිය කී ආකාරයක් විතර විග්‍රහ වෙලා තියෙනවද? තුන් ආකාරයක්. මිච්ඡා සති සම්මා සති දෙකක් තියෙනවා. එතකොට එහෙනම් සම්මා සතියම දෙකක් තියෙනවා. ඒතකොට සිහිය සමාහතය අතර වෙනසක් තියෙනව නේද එහෙනම්? සිහිය තුන් ආකාරයක් විග්‍රහ කරනවා. කොයි විදිහටද? මිච්ඡා සතිය සම්මා සති දෙආකාරයක් තියෙනවා. මිච්ඡා සතිය විග්‍රහය මිච්ඡා දිට්ඨිය එක මේ හැම අංගයක්ම බුදුරණවහන්සේ පෙන්නනවා. දැන් මාර්ගයේ අංග 8ක් තියෙනවනේ. අංග 8 අංග 7ක්ම එකක් පූර්ව කරගෙන තියෙන්නේ කියනවා. අංග 8 ේදී අංග හතක්ම එකක් මුල් කරගෙන තියෙන්නේ කියන. ඒක අනුව තමයි අංග හතම ගොඩනගන්නේ. ඒ තමයි දිට්ඨිය. මිච්ඡා දිට්ඨිය නම් සතිය මොකද්ද? මිච්ඡා සති. සම්මා දිට්ඨිය නම් සතිය මොකද්ද? සම්මා දිට්ඨි දෙආකාරයක් තියෙනවා. ඒතකොට මේ දෙආකාරයෙන් ගොඩනගෙන සති දෙආකාරයක් තියෙනවා. මොකද්ද දෙආකාරය? ලෞකික සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. එතකොට අපට සම්මා සතිය තියෙන ලෞකික සම්මා දිට්ඨිය නම් ඒක ලෞකික සම්මා සතියක්. අපට සම්මා සතිය තියෙන ලෝකෝත්තර සම්මා දිට්ඨිය නම් ඒක ලෝකෝත්තර සම්මා සතිය. ලෞකික සම්මා දිට්ඨියෙන් තියෙන සම්මා සතිය හේතු වෙන්නේ කොමකටද? ඒක ලස්සන විග්‍රහ කරනවා පුඤ්ඤ භාගියා උපදිවිපක්ඛා. මොකකටද තියෙන්නේ? පිනට නැඹුරු වෙච්ච උපදී නැත්නම් කෙලෙස් විපාක කියන්නේ කර්ම විපාක තියෙන. ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව තියෙන අනිත් අංග ටික හේතු වෙන්නේ මොකද මේ මම කියන එකක් නෙමෙයි. ඔබ බලන්න මහාචත්තාරිසික සූත්‍රයේ පුඤ්ඤ භාගියා උපදි විපාකා. පිනට නැඹුරු වෙච්ච උපදි කියන්නේ කෙලෙස් විපාක සහිත. ඒ කියන්නේ සසරේ පැවැත්ම විපාක සහිත දෙයක් තමයි. මොකද්ද? ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව තියෙන අංග හත. ඒ කියන්නේ සම්මා සංකප්පය, සම්මා වායාමය, සම්මා කම්මන්තය සම්මා වාචාව, සම්මා සතිය, සම්මා සමාධිය ඔක්කොම තියෙන්නේ මොකකට නැඹුරු වෙලාද? පින්නට නැඹුරු වෙලා උපදි වේපංක. අන්න මහා චත්තාරි සූත්‍රය තියෙනවා. එතන විග්‍රහ කරන්නේ සම්මා සංකල්පය මොකක්ද දන්නවද? අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම සංකල්ප. මොකටද විග්‍රහ කරන්නේ? උපදි වේපංක පුඤ්ඤ භාගී. චත්තාරි සූත්‍රය බලන්න. ඊළඟට ලෝකෝත්තර මාර්ගය වෙනම විග්‍රහ කරනවා. ලෝකෝත්තර මාර්ගයේදී විග්‍රහ කරනකොට ලෝකෝත්තර සම්මා සතිය තියෙන්නේ මොකක් මුල් කරගෙනද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය. එතන සම්මා දිට්ඨිය මොකද්ද? දුක්ඛේ ඥානෙ, සමුදය ඥානෙ, නිරෝධේ ඥානෙ, මග්ගේ ඥානෙ මුල් වෙන්නේ. ඒක මුල් වෙලා තියෙන සතිය තමයි ලෝකෝත්තර සම්මා සතිය. එතන සම්මා සංකප්පේ විග්‍රහ කරන්නේ නික්කම්ම අව්‍යාපදාවින්සා නෙමෙයි. ආරසිත වඩන අනාසසිත වඩන කෙනාගේ අප්පනා වියප්පනා අබිරෝපණ චේතසෝ අබිරෝපණ වඩ වඩාත් සිත ඒ සත්‍ය දැකීමටම යොමු කරනවා. දාන්න ඒකට කියන සම්මා සංකල්පයේ ලෝකෝත්තර මග්ගංගා කියනවා. ලෝකෝත්තර මාර්ගංගයෙන් යුක්තයි. ඒකත් එක්ක තියෙන සිතේ එකඟභාවය සම්මා සමාධිය කියනවා. එතන තියෙන සිය සම්මා සතිය කියනවා. ඒක ලෝකෝත්තර මාර්ගයට. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගය කියන්නේ කුමක් සඳහාද? නිවනට. කලින් කරපු එක මොකටද? සැප විපාක විඳින්න. උපදි විපක්ඛ. කෙලෙස් විපාක පුඤ්ඤ භාගිය. ඒ මොක මොනවාද ලෞකික සම්මාදිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචා, කම්මන්ත ආජීව වායම් සති සමාධි. මේ කවුද මේක කියන්නේ? අලව්වේ අනුමදසිය හඳුනන නෙමෙයි කියන්නේ. කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ මහා චත්තාරීසක සූත්‍රය කියන්නේ. මම කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු ටික. එනිසා මේ මේ අනුමෝදේශ හැමතුරු වෙල්ල මොකද්ද මේ අලුත් එකක් කියලා අපි දැන් මේවට විරුද්ධව. මම කී මගේ එකක් නෙමෙයි. ඔබ බලන්න මජ්ක්‍ධිම නිකායේ තුනේ මහා චත්තාරීසක සූත්‍රය. මම මේ සූත්‍රය තියෙන එක මේ කිව්වේ. බුදුරණාහි කිව්වේ ඒක. ඒ නිසා මේ ඒක හිතන්න බුදුරණාහි කිව්වේ ඒක. ඒක බුදු රසනේ. රසනේ වැඩි ටික. එහෙනම් ඔන්න සතිය කියන එක තේරෙන්නේ නැති නේද? සති සතිය එහෙනම් තුනක් විග්‍රහ කරානේ. මිච්ඡා සති, සම්මා සති දෙආකාරයි. මිච්ඡා සතිය මොකටද හේතු වෙන්නේ? දුක් විපාක විඳීමට. සම්මා සතිය ලෞකික සම්මා සතිය මොකටද හේතු වෙන්නේ? සැප විපාකයට. ලෝකෝත්තර සම්මා සතිය හේතු වෙන්නේ නිවන් දකින්න. එතකොට සම්මා සතිය වඩන ආකාරය පහදා දෙන අපි ඒක කතා කරමු. සතිපට්ඨානිපාත කරගෙනයි කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර සතිය ඈ ලෝකෝත්තර සතිය. සතිය එතකොට තුන තුන් ආකාරයක් තියෙනවා. මේ නිකං සතියක් නිකං සතිය කතා කරන්න යන්නේ නැහැ. බුදුරණවහන්සේ කියපු සතිය තුන් ආකාරයක් තියෙනවා. අපට හම්බෙන්නේ මිත්‍යා සතියද බලන්න ඕනේ. අපට හම්බෙන්නේ පුණ්‍ය විපාක තියෙන සම්මා සතියද බලන්න ඕනේ. අපට හම්බෙන්නේ නිවන් මාර්ගට සම්මා සතියද බලන්න ඕනේ. අපි ඒකත් එක තමයි අපට වැඩින්නේ. ඊළඟට අහනවා සිතින් හිතන එකත් යෝනිසෝ මනසිකාරයත් ලෙස සෝතාපන්න මාර්ගයේදී වැඩිීමේදී විස්තර කරලා සෝතාපන්න කියලා වෙන්නේ සද්ධානුසාරී තැන ඉඳලා ඒ තමයි සද්ධර්ම ශ්‍රවණියයි යෝනිස මනසිකාරය. මම මේ පටන් ගනිද්දිම එකක් කිව්වා. මොකද්ද කිව්වේ? මගෙන් අහනවා කියලා ගොඩාක් අය යෝනිස මනසිකාරය කියන්නේ මොකද්ද කියලා. මම කිව්වනේ මම යෝනිසු මනසිකාරය කරන්නේ මෙහිමයි කියලා කියනකොට ඔබට ඇහෙන්නේ පරතෝජ ගොහසයක් නෙමෙයි. අනුන්ගෙන් ඇහෙන එකක් නෙමෙයි. අනුන්ගෙන් ඇහෙන යෝනිසු මනසිකාරයද සද්ධර්ම ශ්‍රවණියද? මම ඔබට යෝනිසු මනසිකාරය ගැන කොච්චර විස්තර කළත් ඔබට ඇහෙන්නේ මොකද්ද? යෝනිසු මනසිකාරයද ඔබට හම් වෙන්නේ සද්ධර්ම ශ්‍රවණියද? එහෙනම් යෝනිසු මනසිකාරය කියන එක සද්ධර්ම ශ්‍රවණයකදී අරන් බෑනේ නේද? යෝනිසු මනසිකාරය සද්ධර්ම ශ්‍රවණයකදී ගන්න පුළුවන්ද? අනුන්ගෙන් ඇහෙන අංගයේ සද්ධර්ම ශ්‍රවණය. යෝනිසෝ මනසිකාරය මොකේද තියෙන්නේ? ආධ්‍යාත්මික අංගයක් යෝනිසෝ මනසිකාරය. ඒකයි මේ ධර්මයේ හැමෝටම අවබෝධ කරන්න බෑ. ඔබට මම ඊ සූත්‍රයක් මතක නැද්ද? අංගුත්තර නිකායේ තිකරී පාදේ තියෙන ලෙඩ තුන්දෙනෙක්ම මවා කරලා. එක ලෙඩෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු ධර්මයමයි ඇහෙන්නේ. ඒ කියන්නේ හරියට බෙහෙත් ඒ විදිහටම ලැබෙනවා. නමුත් එයා සූපත් වෙන්නේ නෑ නෑ නෑමයි. ඒ පළවෙනි ලෙඩා. ඒ කියන්නේ විස්තර කරන බුදුරන් වහන්සේගේ නිවැරදිම ධර්මය ඇහෙනවා. ඒත් ඒ අවබෝධ කරන්නේ නෑ නෑ නෑමයි. ඇයි? ආධ්‍යාත්මික අංගේ නෑ. තුන්වෙනි එක්කෙනා ඉන්නවා. එයාට බුදුරන් වහන්සේගේ ධර්මයේ ඒ විදිහටම ඇහෙනවා. එයා අවබෝධ කරනවා. එයා ওই වගේද? අසමි ලෙඩෙක් ඉන්නවා ලෙඩාට බෙහෙත් ටික ලැබුණාම සුවපත් වෙනවා. ඒ එක්කෙනා. එහෙනම් මේ යෝනිසෝ මනසිකාරය කියන අංගේ බාහිරින් හම්බෙන එක නෙවෙයි. ඒක ඇතුළත අංගයක්. ඒ ඇතුළත අංගේ නැත්තම් ඒ කෙනාට අවබෝධ කරන්න බෑ. දැන් ඔබ අහලා නැද්ද? කොසල් රජුගේ බුදුරණවහන්සේ ළඟින් හිටියේ නැද්ද? අඩුම නිවන් මාගේ අහලකට එන්න පුළුවන් වුණාද? අහලකටවත් කොසල් රජු පිටිපස්සෙන්ම ගියා පුදුම ශ්‍රද්ධාවක් තිබ්බනේ. අහලකටවත් එන්න බෑ රජෙක්. අර මේ සුප්පපූත කුෂ්ඨ රෝගය බුදුරණවහන්සේ අසුරු කරේවත් නැහැ හිඟා කන කුෂ්ඨියෙක්. අවබෝධ කරාද නැද්ද? අවබෝධ කරා. මේක මේ මේ එහෙම එකක් නෙමෙයි. අපි මේ හිතන වගේ එකක් නෙමෙයි. ඊළඟට තව පොඩ්ඩක් හිතන්න. දැන් අපි මේ අද දකින කෝණයත් එක්ක බුදුරණවහන්සේ කියපු දේ. ඉස්සර හිටියත් පෙස්ස කියලා මිනිස්සු කියනවා. පෙස්ස කියන මිනිස්සයා අස්සයන් দমনය කරන කෙනෙක්. බුදුරණවහන්සේ ළඟට ආව බණ අහන්න. බණ අහගෙන ඉන්නවා. එයා නැගිටලා යනවා. ගියාට පස්සේ බුදුරණවහන්සේ කියනවා තව පොඩි වෙලාවක් මෙයා හිටියනම් සෝතාපන්න වෙනවා කියලා. බුදුරන් වහන්සේ තිබ්බනේ 이르දිය නවත්තල බණ කියලා සෝතපන්න කරන්න. එයා සෝතපන්නුනේ පුතජනෙන් මැරුණා. එයා හතර යන මිනිස්සුද? මහා අකාරුණික කෙනෙක් බුදුරන් වහන්සේ. නේද? පුදුම අකාරුණික බවන්නේ තියෙන්නේ. 이르දියකින් බුදුරන් වහන්සේ තිබ්බනේ මේ පෙස්ස නවත්තලා සෝතපන්නුනේ බණ කියන්නේ. මේ ධර්මයේ කියන්නේ පින්වතුනි එහෙම කන්නේ නෙමෙයි. ඇතුළත අංගේ තියෙන්න ඕනේ. එයා එතන ඒ විලෙමේ හිටියොත් විතරයි ආසෝතපන්නේ. බුදුරන් වහන්සේ 이르දියකින් නැවැත්තුවා කියලා හොතපන්න වෙන්නේ එයා තුලේ අඟි තියෙන්න ඕනේ. අපි හිතන්නේ අනි එයා 이르දියෙන් නවත්තලා බුදුරන් වහන්සේ බණ කිව්වනම් එයා හොතපන්න වෙනවනේ. අජාසත් තාත්තා මරනවා කියලා බුදුරන් වහන්සේ දන්නේ නැද්ද? අජාසත් තාත්තා මරලා ඉල වණ කිය බණ අහන්න ආවට පස්සේ අජාසත්තට බුදුරන් වහන්සේ කියනවා නැකිලා ගියාම තාත්තා මරුව නැත්නම් මම සෝතපන්න වෙනවා කියලා. බුදුරන් වහන්සේ අච්චර 이르දියක් තිබෙද්දී අකාරුණික වෙලා තියෙනවනේ අජාසත් තාත්තමරණි වලංගුව නම් අජාසත් රෝතපණ්ඩිත තිබ්බනේ. ඒක මේ ලෝකී පින්වතුනි දහම් ස්වභාවයක්. බුදු කෙනෙකුටවත් බලෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඇතුළත අංගේ තියෙන්න ඕනේ. අජාසත්තට ඒ ඇතුළත අංගේ තිබුණට අර ආනන්තරී පාප කර්මේ වුණා. ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අද්භූත විදිහට මිනිස්යන්ව මේ මේ මෙහෙවන බඹෙක් නෙමෙයි. ලෝක ධර්ම ස්වභාවයට බුදු කෙනෙක් බණ කියන්නේ. හැන්ඩල් කරන්නේ නැහැ බුදුවරු. අර කසී බාරද්වාජට ගිහිල්ලා ගවිතැන් කරන විදිය කසී බාරද්වාජ කියනකොට මමත් ගවිතැන් කරනවා කියනවා. ඔන්න බණ කීපයට. ඊළඟට සංයුත්නිකායේ සූත්‍රයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයෙක් ළඟට යනවා අපින්ද පාතේ. මොනේ කීයේ කිව්ව මං හිතන්නේ. පළවෙනි සැරේ ශ්‍රද්ධාවෙන් දන් දෙනවා. දෙවෙනි සැරේ ශ්‍රද්ධාවෙන් දන් දෙනවා. අපි ශ්‍රද්ධාවෙන් දන් දෙදිනේ බණ කියන්නේ නේ. තුන්වෙනි සැරේ බැන්න බුදුරජාණන් වහන්සේට. පෙරේතක මේ කණ්ඩේනවා කියලා. ඒ වෙලේ බුදුරණාහි ධර්මයේ කිව්වේ. ඒ වෙලේ ධහම දැක්කේ. කලින් දැක්කේ නෙමෙයි. කලින් කිව්වේ නෑ. අපිට මේ ප්‍රබෝධයක් මේ ධර්මියද. කියන්නේ මේ ධර්මයේ තියෙන්නේ ඇතුළත අංගෙ තියෙන කෙනාට. ඇතුළත අංගය කෙනෙකුගේ නැත්තම් කොච්චර ධර්මය ඇහුවත් එයාට අවබෝධ කරගන්න බෑ. එහෙනම් ඒ ඇතුළත අංගයේ පින්වතුනි ධර්මය ඇහෙන තැනදී අපට එන එක අපට මේක බලෙන් කාටවත් දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේටත් බෑ දෙන්න. දෙන්න පුළුවන් නම් අර පෙස්සව සෝතාපන්න කරනවනේ බුදුරජාණන් වහන්සේ. 이르දියෙන් නවත්තල වෙන දෙයක් කියන්න ඕනේ. මානසිකත්වය ඒ හිතන් හිට මානසිකත්වය වෙනස් වෙන්නේ නැති වෙන්න 이르දියෙන් නවත්තනවා. නවත්තල බණ කියන්න තිබ්බනේ. බෑ. එයාගේ හිත වෙනස් වෙනවා යෝනිසු මානසිකාරය කරන විදිහ. හිතියනම් විතරයි සෝතාපන්න වෙන්නේ. ඒ විදිහට. අහගෙන නැත්තන්නේ. එහෙනම් මේ අපටත් මේක මේ බලෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක අපේ චින්තන මේක බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන චින්තන විප්ලවයක්. ඒ කියන්නේ අපි ආධ්‍යාත්මික හිතනට වෙනසක් තියෙනවා. අන්න ඒකයි මේ ධර්මයේ හම්බෙන්නේ. රජුහරා කියනකොට කිල්ලපන්තක අවබෝධ කරා. ලොකු දෙයක් ඉගෙන ගත්තේ නෑ. අද අපි බෙදනවා කුඩු කරනවා කොටස් කරනවා තාම නෑ. ඇයි? ඇතුළත වැඩිලා නෑ. ඇතුළත වැඩෙන්නට ඕනේ. ඇතුළත යෝනිසෝ මනසිකාරය වැඩෙන්නට ඕනේ. මේක බාහිරින් මට ඇති කරගන්න එකක් නෙමෙයි. මම අර උදේ කිව්වේ. අපි හදන්නේ මං සෝතාපන්න වෙන්න නේද? මං රහත් වෙන්නනේ. මම වැරදි බව හම්බීමටයි සෝතාපන්න බව කියන්නේ. අපි හදන්නේ මං සෝතාපන්න වෙන්න. වෙනස්. බුදුරණවහන්සේ වෙන්නේ මම වැරදි කියලා හම්බවීමටයි සෝතාපන්න බව. අපි මම සෝතාපන්න කරන්න හදනවා. එහෙනම් ප්‍රතිපදාව කොහොම අපිට කොයි විදිහේ දෙයක්ද මේ ප්‍රතිපදාව? නුවණ වැඩෙන වැඩ පිළිවෙල. ඒකයි සතිපට්ඨානෙ විග්‍රහය. අපි ඒක පස්සේ කතා කරමු. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. සීලය නිවන් මගේ අත්‍යවශ්‍ය අංගයක් වේද නොවේ. නිවන් මඟට අවශ්‍ය සීලය පිළිබඳ පැහැදිලි කරන්න. සීලය අපට මම පුංචි කාරණාවක් අහන්නම්. අපි වැරදි කරොත් අපට අපි වැරදි වැඩ කරොත් හොඳ දෙයක් අපට ලැබෙනවද? දැන් අපිට නිවන් දකින්න ක්‍රමයේ තියෙන වැරදි වැඩකින්ද හොඳ වැඩකින්ද? එහෙනම් සීල රැකිය යුතුද නැද්ද? රැකිය යුතුයි. හැබැයි සීල රැකගමනේ නිවන් දකින්නේ නැහැ. සීල රැකගමනේ සෝතාපන්න වෙන්නේ නැහැ. සීලය කොමකට හේතු වන්නේ? හොඳ විපාක, සැප විපාක, පුණ්‍ය භාගිය. අන් සීලය අරෂ්ඨාංග මාර්ග හේතුවක් කරගත හැකි වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක අපි ඉදිරියේදී කතා කරමු ආරකාන්ත සීලය විග්‍රහ කරගන්නකොට ආරකාන්ත සීලය කියන්නේ මොකද්ද කියන එක. මොකද සමාජලාවට මේ කරුණු දවස් පහකට කතා කරන්න බෑ. අපි පොඩි ප්‍රතිපදාවක් කතා කියලා අපි ටික ටික වර්ධනය කරගන්න ගම ඔබට පුළුවන් වුණනම් ධර්මයේ ඉගෙන ගන්න. මම ඒකයි පොතුත් ගණන් දුන්නේ පොත්වල ටිකක් විග්‍රහ තියෙනවා. ඊළඟට ඒ ඒ කරුණු පස්සේ නැවත අහන්න මේ අවසාන දවස්වල අපි ඒක විග්‍රහ කරගමු. මොකද එතකොට ටිකක් වටහා ගන්න තියෙන නිසා. ගරු ස්වාමීන් වහන්සේ විකාල භෝජනී වේරමණී ශික්ෂාපදයේ අදහස් වන පරිදි දහවල් 12ට කලින් ආහාර අනුභවයේ පටන් ගැනීම පමණක් සෑහේද නැත්නම් 12ට කලින් සියලු අනුභව බුදුරන් වහන්සේ දේශනා කරන්නේ ඉරාවලට යන්න කලින් වලදා අවසන් කළ යුතුයි 12 නම් නිමේ ටයිම් එක ඉරාවලට දැන් අපි ඉරාවල වෙන්නේ යම් කිසි වෙලාවක් දැනගත්තොත් අද අපි සම්මති 12. ඉතින් ඊට කලින් අවසන් කළ යුතුයි කියලා කියන්නේ බුදුරණාහි. විකාලේ විකාලේ කියන්නේ ඊරවරට ගියාට පස්සේ. විකාලේ විකාලේ ගන්නෑ කියලානේ කියන්නේ. එහෙනම් ඊරවරට යන්න ගියාට පස්සේ ගන්නෑ කියලා කියන්නේ. ඒ කියන්නේ ඊර අනිත් පැත්තට යන්න පටන් ගත්තාට පස්සේ. අපි මේ මං ඉස්සරහ අපි අපේ වාසියට මුකුත් හරවන්න හරියන්නේ නැහැ. අපි සීලයත් හරව ගන්නවා, භවනාවත් හරව ගන්නවා, ධර්මයත් හරව ගන්නවා. ඔක්කොම හරව ගන්න මොකටද? අපි වාසියට. ස්වාමීන් වහන්සේ මකුළු දැල් කැඩීම ගෘහයට කොහොඹීම් වත්තට එන කොහොම් එන් වත්තට එන එක එන කළු කොහොඹින් මැරීම හෝ පාණාතිපාදා ශික්ෂාපදේ කැඩෙනවද? චේතනාවෙන් කර්මයක් කරුවොත් චේතනා විපාක ලැබෙනවා. බුදුරන් වහන්සේ මකුළුදල් කඩන ක්‍රමයක් කියලා තියෙනවා. ඒ ක්‍රමයට කරන්න පුළුවන්. අපේ චේතනාව සත්තු මරන්න නම් සත්තු මරණ චේතනාවට යමක් කරොත් සත්තු ඒ චේතනාව විපාකේ මොකද්ද? ඒක රැස් වෙනවා. ස්වාමීන් වහන්සේ අවිද්‍යාව දුරු කිරීම ප්‍රඥා විමුක්තියත් තණ්හා දුරු කිරීම චේතෝ විමුක්තියත් පැමිණීමෙන් නිවන් දැකිය හැකිව අසාති වේ. චේතෝ විමුක්ති තවත් විග්‍රහ කරලා තියෙනවා. තව මොනවද කියන්නේ? මෙත්තා චේතෝ විමුක්ති, මුජිතා චේතෝ විමුක්ති, උපේක්ඛා චේතෝ විමුක්ති. හරියද නැද්ද? මෙත්තා, මුජිතා, කරුණා, උපේක්ඛා චේතෝ විමුක්ති. ඒවත් චේතෝ විමුක්ති. එතකොට ඒ එතන පුතඥ කෙනෙක් චේතෝ විමුක්තියක් එක වඩලා රහත් වෙලාද? නෑනේ. චේතෝ විමුක්තිය වල පමණ රහත් වෙනවද එහෙනම්? නෑ. චේතෝ විමුක්තිය කියන කාරණාවෙන් අපට එක එක පරියායන් හම්බ වෙනවා. බුදුරන් වහන්සේගේ ධර්මයේ ප්‍රඥා විමුක්ති චේතෝ විමුක්ති දෙකම එක යන තියෙනවා. ඒ නිසා චේතෝ විමුක්තිය කියනකොට පුතඥයටත් ඒක කරන්න පුළුවන් එකක් තියෙනවා. අපි තණ්හාව කතා කරනකොට අපට හම් වෙන්නේ කාම තණ්හාව විතරයි. කාම තණ්හාව දුර වෙනවා. කොහොමද? කාමය කියන්නේ සංකල්පමීය රාගය. සංකල්පමීය රාගය දුර වෙනවා. ඒක පුතඥයටත් කරන්න පුළුවන්. අවිද්‍යාව දුරු කරන්න පුතඥයට බෑ. ඒ ආර්ය ශ්‍රාවකයන් ගෝණයි දුරු කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මනසින් වටහා ගැනීම හා ප්‍රඥාවෙන් වටහා ගැනීම අතර වෙනස මට පැහැදිලි මදි. ප්‍රඥාව හටගන්නේ මනසේයි මම සිතමි. කරුණාවෙන් ප්‍රඥාව වටහා ගන්න අන්දම පැහැදිලි කර දෙනසේක්වා. දැන් අපි ඔන්න මට තේරෙන විදියට තමයි බුදුරණවහන්සේගේ විදියෙන් කල්පනා කරලා බලමුනේ. නේද? දැන් මේ මට තේරෙන විදිහ මේ අහලා තියෙන්නේ. නමුත් අපි මට තේරෙන විදිහෙන් තොරව බුදුරන් වහන්සේගේ විදියෙන් කල්පනා කරලා බලමු. ප්‍රඥාව කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඒක නේද ප්‍රඥාව? පටිච්චසමුප්පාදයේ මුල තියෙන්නේ මොකද්ද? දුක්ඛේ අඥානං, සමුදය අඥානං, නිරෝධේ අඥානං, මග්ගේ අඥානං. අවිද්‍යාව කියන්නේ ප්‍රඥාවද මෝඩකමද? අවිද්‍යාවෙන් නේද ඇස, කන, නාසය, දිව, කය, මන තියෙන්නේ. අවිද්‍යාව සංඛාර විඥාන නාම රූප සලආයතනනේ මනස තියෙන්නේ නෝනක්කාර ක්‍රමෙන්ද මෝඩ ක්‍රමෙන්ද එතකොට මනසම තියෙන්නේ අවිද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද එතකොට ප්‍රඥාව කියන්නේ විද්‍යාවද අවිද්‍යාවද එතකොට අවිද්‍යාවෙන් හැදිච්ච මනසෙන්ද ප්‍රඥාව තියෙන්නේ වැරදි නේද ඒක ඉතින් මනස තියෙන්නේ අවිද්‍යාවෙන්නේ ඉතින් මනස අවිද්‍යාවෙන් නම් තියෙන්නේ මනස කොහෙද ප්‍රඥාව තියෙන්නේ ඒක ඒක හරි පුදුම දෙයක් නේ. අවිද්‍යාවෙන් මේ මනස තියෙන්නේ. මානසික ප්‍රඥාව තියෙනවලු. එහෙම එකක් බුදුරණවහන්සේ දේශනා කළා නේ. ප්‍රඥාව අයිති මොකේද? මගට. ප්‍රඥාව අයිති මටද? ප්‍රඥාව අයිති මටද? ප්‍රඥාව අයිති මගටද? මගට නේද? මට නෙමෙයිනේ. මනස අයිති මටද? මනස අයිති මගටද? මනසයිති මට ප්‍රඥාවයිති මටද ප්‍රඥාවයිති මගටද ප්‍රඥාව මගට නෙයිති මනස මට අයිති මට අයිති දේ තුල මට තියෙනවා මගට අයිති දේ තුල මගට තියෙනවා අපි ඔක පටලවාගෙන හරියන්නේ එහෙනම් ප්‍රඥාව කියන්නේ මගේ කොටසක් ඒ කියන්නේ නිවන් මගේ කොටසක් සිත කියන්නේ මට අයිති දෙයක් මගේ තියෙන දෙයක් ඒක මේ පුජ්‍යලයක් මට අයිති දෙයක් එහෙනම් ප්‍රඥාව කියන්නේ සිත එකක් නෙමෙයි. තව ඔක තව ටිකක් තේරුම් ගමු. චූල වේදල් මහ වේදල් සූත්‍රය. විඥානය කියන්නේ මොකක්ද අහනවා ප්‍රඥාව කියන්නේ මොකක්ද අහනවා. ප්‍රඥාව කියන්නේ විඥානයේ පිරිසිදු දැකීමයි. ඒ කියන්නේ විඥානය කියන්නේ මොකක්ද කියලා අවබෝධ වීමට කියනවා ප්‍රඥාව. විඥානය කියන්නේ ප්‍රඥාව දැන ගැනීමයි. එතකොට දෙකක් නෙමෙයි දෙන්නේ. ප්‍රඥාව දැනගත්තේ මොකෙන්ද? විඥානි අවබෝධ කරගත්තේ ප්‍රඥා. අපි හරි කැමති පින්වතුනි අපිට තේරෙනවා කියලා හිතන්නේ. කැමතිද නැද්ද? කැමතිද නැද්ද? ඒ කියන්නේ අපි සක්කාය දිට්ඨිය තියාගන්න කැමතිද නැද්ද? කැමතිනේ. ඒ නිසා අපි කැමතිනේ තේරෙනවනේ. ඇයි අපි දාගන්න ලකුණ අපි ආ ඒක හරි. ඒ හරි උනේ මගේ චේතනාවද නැද්ද? හරි වුණේ මගේ චේතනාවද නැද්ද? මගේ චේතනාව හරි වුණා කියන්නේ එතන සක්කාය දිට්ඨියද නැද්ද? මගේ චේතනාව දිගටම හරියනවා සක්කාය දිට්ඨිය වැඩෙනවද නැද්ද? නිවන් මඟ හම්බෙනවද? නෑ. ඊළඟට මේක තේරුම් ගන්න තව උදාහරණයක් කියන්න. මේක තියෙන්නේ කිංසුකෝම සූත්‍රය. බුදුරන් වහන්සේ දේශනා කරා උදාහරණයක් කියනවා. ඒ තමයි උපමාවක් කියනවා. ඔන්න නගරයක් තියෙනවා. මේ නගරය සම්පූර්ණයෙන් තාප්පකින් වට වෙලා. මේ බුදුරණවහන්සේ කියන්නේ මම නෙමෙයි තාප්පකින් වට වෙලා තියෙනවා නගරය. මේ නගරේ දොරටු හයක් තියෙනවා. දොරටු හයක් තියෙනවා. නගරේ තියෙනවා ඇතුලේ සිව්මහල් ප්‍රාසාදයක්. හොඳට මේ උදාහරණ නිදන්න කතන්දරයක් නෙමෙයි මේ ලස්සන කාරණාවක් ගන්න උදාහරණයක්. දොරටු හයක් තියෙනවා ඇතුලේ සිව්මහල් ප්‍රාසාදයක් තියෙනවා. දොරටු හයේ ඉන්නවා දොරටු පාලකයෝ 6 දෙනෙක්. ඊට පස්සේ දිග ගමන ඊළඟට නගර හිමියා ඉන්නවා සිව්මහල් ප්‍රාසාදේ. නගර හිමියා. දිග ගමනක් කියන දීර්ඝ ගමනක් කියන දූතියෝ දෙන්නෙක් ඉන්නවා. මේ දූතියෝ දෙන්න ඇවිදිනවා දොරටුවක් ළඟට ඇවිදින්න දොරටු පාලකයන් අහනවා නගර ස්වාමියා කොහෙද කියලා. ඊට පස්සේ අර සිව්මහල් ප්‍රාසාදේ ඉන්නවා කියනවා. දොරටු පාලකයාගෙන් අහලා පණිවිඩය අහලා ඒ දූතියෝ දෙන්න සිව්මහල් ප්‍රාසාදේ ඉන්න නගර ස්වාමියාට ආපු කාරණාව කියලා ආපු පාරෙම යනවා. ඔන්න කතන්දරේ. දැන් මේක බුදුරණාහන්සේ ලස්සනට විග්‍රහ කරනවා. ඔන්න හොඳට හිතන්න. නගරය කියන්නේ අර වටේම කොටු වෙච්ච නගරය කියන්නේ අම්මගෙන් තාත්තගෙන් හැදිච්ච බත්මාළු වලින් පෝෂණය වෙච්ච අපේ කයට කියන නමක් නගරය. නගරේ දොරටු හය කියලා කියන්නේ ඇස කන නාසය දිව කය මනස ඔය හයට කියනවා මොකද්ද? සලායතන. ඒ කවුද? දොරටු නගරයේ තියෙන දොරටු හය. දොරටු පාලකයා කියනවා කාටද? සිහියට. දොරටු පාලකයා කියනවා සිහියට. ඒ වගේම සිව්මහල් ප්‍රාසාදය කියනවා සතර මහා ධාතු වලට. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරට කියනවා සිව්මහල් ප්‍රාසාදය. ඇතුළේ ඉන්න ස්වාමියා කියනවා විඥාණයට. ඇතුළේ ඉන්න ස්වාමියා කියනවා විඥානය. පිටින් එන දූතයෝ දෙන්නා කියනවා සමත විපස්සනා. පිටින් එන දූතයෝ දෙන්නා කවුද? දැන් ඔන්න උදාහරණ හිතන්න. තව තව ටිකක් තියෙනවා. ඒකත් අහලා මේ දූතයෝ දෙන්න ඇවිදින්න දොරටු පාලකයාගෙන් යහන්නේ සිහියේ. දැන් ඒතකොට දූත දෙන්න එන්නේ මොකක් ළඟකටද? එක්ක ඇහැට, එක්ක කනට, එක්ක නාසයට, එක්ක දිවට, එක්ක කයට, එක්ක මනට නේද එන්නේ. කවුද එන්නේ? සමතයයි විපස්සනාවයි එන්නේ මොකේදද? ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට මොකටත් නේ දෙන්නේ. ඒක තියෙන්නේ ඇතුලේනේ. දැන් අර දෙන්න එන්නේ දීර්ඝ ගමනක් යන දූතයෝ දෙන්නේ කියනවා එන්නේ. සමත විපස්සනා. ඇවිදලා අහන්නේ කවුරු කියලාද හොයන්නේ? අන්න සනගර ස්වාමියා විඥානේ කියන්නේ ඇහැ හරි, කය හරි, කන හරි, මන හරි ඔස්සේ කවද හොයාගන්න යන්නේ? විඥානිය හොයාගෙන යන්නේ. මොකද විඥානි තමයි මායාවක් මායාකාරී බොරු මවල තියෙන විඥානි. විඥානි අල්ලගත්ත කියන්නේ මොකද්ද? මැජික් එක අල්ලගත්තා. මැජික් එක මවන හැටි අල්ලගත්තා. විඥානියට ආව පණිවිඩය කිව්වා. මොකද්ද? විඥානි ඇත්ත හොයාගත්ත කියන්නේ බොරු අල්ලගත්තනේ. බොරු වැඩක් නේ විඥානි මායාවෙන් කරන්නේ. ආව පණිවිඩයේ නිවීම ගැන කිව්වා කියනවා. ආව මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය. ඒකෙම යනවා. දැන් එතකොට ඒ ආව මාර්ගයේ තිබ්බ අර අර මන ඇතුළේද ඇස කරනාසේ දිවකය මනස කියන එක අර නගරෙනේ. සමුදීපස්සන පිටින් ආවේ නේද? ඒක දූතිය දෙන්නෙක්. ඒක අර කැතුනේ නෑ මනසත් අවිද්‍යාවෙන්මයි තියෙන්නේ. ඒ නිසා පින්වතුනි හොඳට හිතන්න. හැම වෙලෙම මම මේක කියන්නේ ඒකයි. කිසිම දෙයක් බුදුරන් වහන්සේ කිව්ව දෙයකින් පිට අපි ගලප ගන්න එපා. අපි සම්බුදු නෑ. වෙන කෙනෙකුත් සම්බුදු නෑ. කවුද සම්බුදු? බුදුරජාණන් වහන්සේ විතරයි. ඇයි අපි වෙන කෙනෙක් කියන දෙයක් අහන්නේ? ඇයි අපිට බුදුරණවහන්සේ කිව්ව දේ වැරදිද? අහුවෙන්නේ. බුදුරණවහන්සේ කියලා තියෙන වැරදිද? ඇයි අපි බුදුරණවහන්සේ කිව්ව දේ හරි කියලා පිළිගන්නේ නැත්තේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිව්ව දේ විතරක් ඉගෙන ගන්න. අපට හිතන දේ අපි මෙච්චර කාල සසර ගියේ බුදුරණවහන්සේගේ බණ අහපු නැති නිසා නේද? ඉතින් ඇයි තාමත් බුදුරණවහන්සේ කිව්ව දේ අහන්නේ එනිසා බුදුරණවහන්සේ කිව්ව දේ අහන්න. ඊළඟට ස්වාමීන් වහන්සේ සතිය අනුස්සතිය සමාධිය සතිපට්ඨානය අතර වෙනස පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටිනවා. හතර සතිපට්ඨානය වැඩිවීමත් අනුසති භාවනා වැඩිවීමත් කෙසේ සිදු කළ යුතුද මේ භාවනා ක්‍රම දෙකට විපස්සනා භාවනා ක්‍රම භාවනා ක්‍රමමද කියලා අහනවා. භාවනා ක්‍රමද සතිය කියන්නේ සිහිය. සතිය කියන්නේ සිහිය. අනුස්සතිය කියන්නේ අනුස්සරණය කරනවා කියන එක. සිහි කරනවා කියන අනුස්සති. මේ මේ එකම වචනයක් නෙමෙයි. සතිය කියන්නේ සිහිය. අනුස්සතිය කියන්නේ අනුස්සරණය කරනවා, සිහි කරනවා කියන එක. සමාධිය කියන්නේ සිත එකඟ වෙනවා කියන එක. සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටනවා කියන එක. ඔය තමයි ඒ ටිකේ අර්ථය. එතකොට සතිය කියන්නේ සිහිය, සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටනවා, අනුස්සතිය කියන්නේ සිහි කරනවා, සමාධිය කියන්නේ සිත එකඟ භාවය. ඒක තමයි වචන ටිකේ අර්ථය. හතිපට්ඨානිය වැඩි වීම, අනුස්සති භාවනා වැඩි වීම කෙසේ සිදු කළ යුතුද? ඔබට මේ හතිපට්ඨානිය ගැන විග්‍රහ කරනකොට හොඳට තේරුම් ගන්න පුළුවන් මේ හතිපට්ඨානිය කියන්නේ මොකද්ද කියන එක. ඒක අපි ඉදිරියේදී හතිපට්ඨානිය ප්‍රායෝගික කරන හැටි පැහැදිලි කරගනිමු. අනුස්සති කියන්නේ අනුස්සතියෙන් නිවන් මාර්ග වැඩෙන හැටි මහා නාම සූත්‍රය පැහැදිලි කරනවා. අනුස්සති භාවනාවෙන් නිවන් දකින්න පුළුවන් සෝතාපන්න කෙනාට පමණයි. ඒක ඒ ලස්සනට පැහැදිලි කරනවා සෝතාපන්න වෙච්ච කියලාම කියනවා. ආගත ඵලෝ ඵලයට පැමිණි. එහෙම විග්‍රහ කරනවා. අන්න ඒ කෙනා බුද්ධානුස්සතිය වඩනකොට නිවන් දකින්නවා කියන්නේ. කවුද? මගට ආව කෙනා. ආගත ඵල ඵලයට පැමිණිච්ච කෙනා. මේ අපි මේ අපට හිතන දේවල් කරලා හරියන්නේ නැහැ. බුදුරණන් වහන්සේ කියපු දේ කරන්නේ නේද? බුදුරජාණන් වහන්සේ කියපු දේ බලන්න ඕනේ. හැබැයි අපට අනුස්සතියෙන් අපට හම්බෙන්නේ මොකද්ද? බුදුරණන් වහන්සේ ගුණය හම්බෙනවද නැද්ද? එතකොට පිනක් රැස් වෙනවා අනුස්සරණීය. සතිපට්ඨානය කියන හතර සතිපට්ඨානය බුදුරණවහන්සේ විග්‍රහ කරපු ක්‍රමයේදී විදර්ශනාවක් හම්බ වෙන්නේ. ඒ විදර්ශනාව මොකද්ද කියන එක අපි ඒක විග්‍රහ කරද්දී තේරුම් ගනිමු. සතිපට්ඨානය පිළිබඳ විග්‍රහයේදී. මම ඇත්තටම සතිපට්ඨාන විග්‍රහ කරන්න හිතුවේ නෑ. නමුත් ඔබලාගේ තියෙන ලොකු ඉල්ලීමක් එක්ක සතිපට්ඨානය යම් පමණකට ප්‍රායෝගිකව අපි මේක පුරුදු කරන්නේ කොහොමද කියලා අපි විග්‍රහයක් කරගමු. බුදුරණවහන්සේ කියපු ක්‍රමයේ තුලින් අපි කොහොමද භාවිතා කරන්නේ? වඩන්නේ භාවනාව පුරුදු කරන්නේ. ස්වාමීන් වහන්සේ පුඤ්ඤ පාපහිනස් පින්පව් දෙකම එකසේ ප්‍රහාණී කළ යුතු කළ යුතු කියලා බුදුරණවහන්සේ කියන්නේ අපි මේ ගාතාව කැලල කළ ගන්නවා නේද වැඩි තියෙන්නේ. පුඤ්ඤ පාප පහිනස් මේ මොකක් ගැනද කියන්නේ ඉතුරු ටික දන්නවද? රහතන් වහන්සේට පින්පව් ප්‍රහාණය කියලා කියන්නේ. අපට පින්පව් ප්‍රහාණය කරන්න කියන්නේ පවණම් ප්‍රහාණය කරන්න කියනවා. පින කරන්න කියන්නේ. අපි මේ කැලල කළා පුඤ්ඤ පාප පහිනස්. පින්පව් ප්‍රහාණය කරන්න. ඉතුරු ටික නෑ. ඉතුරු ටික කවුරු කරද කියන්නේ? රහතන් වහන්සේට පින පවරහණයි කියලා කියන්නේ. මේ සියල්ල කළ රහතන් වහන්සේට පින පවරහණ. මොකද? පින පව විපාක දෙන්නේ විද්‍යාවටද අවිද්‍යාවටද? අවිද්‍යාව දුරු කරපු රහතන් වහන්සේට පින පව විපාකයක් කතා ගන්න පුළුවන්ද? බෑනේ. ඉතින් අවිද්‍යාව දුරු කරපු නිසා පින පව කතා කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් පිනපව කියන දේ අපි පින් කළ යුතුයි, පව් නොකළ යුතුයි. අවිද්‍යාව දුරු කළ යුතුයි. අවිද්‍යාව තියෙනකන්, ඉතින් රහත් වෙනකන් අපි පින් කළ යුතුයිද නැද්ද? රහතන් වහන්සේ පින් කරන්නේ නැහැ නෙමෙයි. රහතන් වහන්සේ පින යෙදෙන්නේ ඇයි? අවිද්‍යාව ප්‍රහාණය. එතකන් පින තිබිය යුතුයි. පිනෙන් සසර යන්නේ නැහැ. ඊළඟට ස්වාමීන් වහන්සේ යමෙක් මේ සංසාර ගමනේදී තම දෙමාපියන් දෙමාපියාදීන්ද නිවනට යොමුකොට නිවන් අවබෝධ කර ගැනීමට ප්‍රාර්ථනා කිරීම සාවද්‍ය දෙයක්ද ධර්ම විරෝධී දෙයක්ද මොකද අම්මා දෙමව්පියෝ නිවනට යොමු කරලා මෙහෙමයි අපට අම්මාවලා නිවන් දක්කන්න බෑ අපට පුළුවන් මොකක් කරලා දෙන්නද ශ්‍රද්ධාව උපද්දවන වැඩ පිළිවෙල කියලා දෙන්නේ ශ්‍රද්ධාව බුදුරණවහන්සේ පෙන්වා දෙනවා දෙමාපියන්ට කළ හැකි උපරිම උපස්ථානය මොකද්ද? ශ්‍රද්ධාවේ පිහිටවීම, සීලයේ, සෘතේ, ඡාගේ, ප්‍රඥාවේ මෙන්න මේවට යොමු කරන එක. මොකද බුදුරණවහන්සේට බුදුරණවහන්සේට නිවන් දක්වන්න පුළුවන් නම් දෙව්දත් නිවන් දක්වනවද? නැත්නම් මංගේ මස්සින දක්වනව නේද? බුදුරණවහන්සේට බෑ කරන්නේ නිවන් දක්වන්න කවුරුව? කවුද කරන්නේ? අපි. මාර්ගය අපි කරන්නේ. බුදුරණවහන්සේ මඟ පෙන්වන්න. අපි කරන්නේ. එහෙනම් අපට කවුරුන් නිවන් දක්වන්න බෑ. අපට පුළුවන් නිවන් දැකීමට අවශ්‍ය කරුණු බුදුරණවහන්සේ පෙන්වපු දේ කියලා දෙන්න පමණයි. ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය බුදුරණවහන්සේ දේශනා කර ආකාරයට අපෙන් ඈත් කරගන්නේ කෙසේද කරුණාකර පැහැදිලි කර දෙන්න ප්‍රශ්නෙම වැරදි. ඒ ප්‍රශ්නේ වැරදි. ඔන්න වහන්න ආපහු සක්කාය දිට්ඨිය බුදුරණවහන්සේ දේශනා කර ආකාරයට අපෙන් ඈත් කරගන්න ආකාරය පැහැදිලි කර දෙන්න. දැන් අපෙන් කියන අහපු කෙනාගෙන් අපි මගෙන් කියලා නේ. අහපු කෙනාට අනුව අපි ගත්තොත් ඒක පුජ්‍යලනේ. ඒක වචනේ ඉන්නේ මගින්. සක්කාය දිට්ඨිය දුරු වීම කියන්නේ මම වැරදි බව හම්බ වෙන එක නේද? ඉතින් මගින් සක්කාය දිට්ඨිය ඈත් කිරීමක් නෙමෙයි. මම වැරදි බව හම්බ වීම සක්කාය දිට්ඨිය දුරු වීමයි. තේරෙනවද කියන්නේ ඒක? මම වැරදි බව හම්බ වීම සක්කාය දිට්ඨිය දුරු වීම මිසක් මගින් සක්කාය දිට්ඨිය ඈත් කරගන්න බෑ. මම ඉන්නවනම් සක්කාය දිට්ඨිය තියෙනවා. මගින් සක්කාය දිට්ඨිය ඈත් කරන්න බෑ. අපින් සක්කාය දිට්ඨිය ඈත් කරන්න බෑ. මම අපි කියලා හම්බුනේම සක්කාය දිට්ඨියට. සක්කාය දිට්ඨිය දුරු වීම මම වැරදි බව හම්බ වීමයි. එහෙනම් ප්‍රශ්නේම වැරදි. අපි අර වචන ටිකක් එහෙම කර කර අපි මේ බලන එකක් තියෙන්නේ. අපි මේ බුදුරණවහන්සේ ධර්මයේ ප්‍රායෝගික දෙයක් කියලා හම්බෙලානේ. අපිට මේ පටිසමුප්පාද වචන ටික, පක්කාය දිට්ඨි වචන ටික, පංචීපාස්කන්ධ අපිට මේ වචන ටික. ওই වචන ටික අපි එහෙම කර කර කරකෝ කරකෝ බලනවා. මේ ප්‍රායෝගික ධර්මයක් කිවි කියන එක හම්බෙලානේ. ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන ආකාරයේ ප්‍රායෝගික උදාහරණයක් මගින් පහදා දෙන්න. අන්නේ ප්‍රශ්නේ හරිය වැදගත්. පංචපාස්කන්ධය මමයයි ගැනීම මට නැත යන්න නොවේ නේද? එසේනම් මම යනු කුමක්ද? ඉතල පළවෙනි ප්‍රශ්නේ බලමු. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වන ආකාරය ප්‍රායෝගිකව. ඒතර ප්‍රායෝගිකව මන්ටි උදාහරණයක් මම කියන්නම්. ඉස්සලා අපට සක්කාදිට්ඨි ප්‍රහාණය කරන්න බෑනේ. සක්කාදිට්ඨි ප්‍රහාණය වෙන මගක් තියෙනවනේ නේ. සද්ධානුසාරී. ප්‍රායෝගිකවම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ හම්බ විය යුත්තේ කෙසෙල් අරටුවක්, පෙනගුලියක්, දිය බුබුලක් මේ විදිහට නේද? ඔබ හිතන දැන් හිතන දේ හරිනම් ඔබ ඒක ක්‍රියා කරනවද නැද්ද? ඔබ මොකක් හරි දැන් හිතනවා කියන්නකෝ. ඒක නිවැරදි නම් ඔබ කටයුතු කරනවනේ. නිවැරදි කියන හම්බුනේ ඒක ඒ හටගත් චේතනාව හරි නිසාද වැරදි නිසාද? හරි නිසානේ ක්‍රියා කරන්නේ. දැන් ඔබ යම් කිසි චේතනාවක් ඔබ හිතමු මෙහෙම. ඔබට දැන් අනුමත ශ්‍යාමතුරු පේනව නේද? අනුමත ශ්‍යාමතුරු කියන බණ ඔබ අහනව නේද? ඒවා හරි නේද? ඉතින් ඔබේ චේතනාව මොකද්ද? ඔබට ඇහිච්ච චේතනාව නිවැරදිද හරිද? ඔබට නිවැරදි නිසා නේද මේ කාරණාව ගන්න යන්නේ? ගන්න යනකොට ඔබ ඔබ තුන හටගත් චේතනාව හරි කියලා දැකලා තියෙන්නේ වැරදි කියලා. ඉතින් හරි කියලා දැකීම සක්කාය දිටියනේ. හරි කියලා දැකීම සක්කාය දිටියනේ. ඒකයි මේක මේ දැඩි පිහින් කිරිකනවා වගේ වැඩක්. මේක තියෙන්නේ යෝනිසෝමනසිකාන උපද්දවා ගැනීමත් එක්ක යන වැඩ පිළිවෙල. අපට ප්‍රායෝගිකවම හම් වෙනකොට ප්‍රායෝගිකවම මම මට හම් වෙන දේ හරිනම් ඒ හරි කියලා කියන්නේ දැන් අපි හිතමු ඔබ හිතන දේ හරි කියන්නේ ඔබේ චේතනාවක්ද නැද්ද? ඔබ හිතන දේ ඔබ හිතනවා කියන්නේ ඔබේ අපි අනිත් ඔක්කොම අතහරිමුකෝ. රූපෙත් අතහරිමු, වේදනාවත් අතහරිමු, සංඥාවත් අතහරිමු, විඥානෙත් අතහරිමු, චේතනාවක් ගම්මුකෝ. ඔබේ චේතනාව. ඔබේ චේතනාවක් ඔබට හම්බුනහම ඔබ ඒ චේතනාව ඔබට හරිනම් චේතනාව හරි කියලා කියන්නේ චේතනාව කෙසෙල් අරටුවක්ද මහා අරටුවක්ද චේතනාව හරණම් කියලා රඩුවද? හොඳ අරටුවක් නෙමෙයි. දැන් ඔබට ඔබට ඔබ තුල හටගන්න චේතනාව ඔබට වැදගත් නම් ඔබේ දැන් හිතන ඔබට දැන් හිතන දේ වැදගත් නම් චේතනාව කෙසෙල් අරටුවක්ද හොඳ ගහ කරටුවක්ද? හොඳ ගහ කරටුවක් ඔබ ප්‍රයෝජන ගන්නවද නැද්ද? ඔබ කියලා ඒක හම්බ වෙනවද ඔබට නැද්ද? කෙසෙල් අරටුවක් කියලා හම්බුත් ඔබ ප්‍රයෝජන ගන්නවද නැද්ද? ඉතින් අපි හිතන හැම වෙලෙම හක්කාදිට්ඨියම නින්නේ. අපි ඉන්නෙම සක්කාය දිට්ඨියේ. මේක ප්‍රහාණය කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඒකයි අති තීක්ෂණ ප්‍රඥාවක් ඕනේ. ඒකයි මේක හිතටයි දෙයක් නෙමෙයි. මේක ප්‍රඥාවෙන් යන එක. අපට එනන් ධර්මයේ ඇහෙද්දී මොකද්ද සිදුවිය යුත්තේ? අපි හිතන හැම එකක්ම වැරදි කියලා හම් වෙනවා. අපි කැමති අපි හිතන ඔක්කොම හරි කියලා හම් වෙනවනේ. අපි කැමති අපි කරන දේ අපි හිතන දේ හරි කියලා හම් වෙනවට නේද අපි කැමති? ආ මට දැන් හොඳට නිවන් මාර්ග වැඩිනවා මට දැන් හොඳට භාවනා කරනවා මට දැන් හොඳට සිල් රකින්නවා අම දැන් හොඳට හැමදේම කරනවා කියලා හම්බෙන එකට නේද අපි කැමති මම ඉඳලානේ ඔක්කොම අපට හම්බුනේ අපට හැම එකදීම හම්බෙනවා නම් මම කියන පදනම් වෙච්ච ඔක්කොම වැරදි කියලා පහර වැදුනේ මටද වෙන දෙයකටද මට ප්‍රායෝගිකව පහර වැදුණා නේද මම වැරදි කියලා ප්‍රායෝගිකව හම්බෙනකොට මටනේ ප්‍රායෝගික පහර වැදුනේ මට ප්‍රායෝගිකව පහර වැදුනේ මම වැරදි කියලා හම්බුනේ කුමක් හරි නිසාද? ඇහිච්ච ධර්මය හරි නිසානේ. මට තේරිච්ච ධර්මය නෙමෙයි. ඇහිච්ච ධර්මය හරි නිසා වැරදුනේ මොකද්ද? හැම වෙලෙම මම හිතන දේ මම කතා කරන දේ මම කල්පනා කරන දේ මම කරන දේ ඔක්කොම හරිද වැරදිද? ඔක්කොම වැරදි. ඒ ඔක්කොම ලෝකේ. බුදුරණවහන්සේ කිව්ව දේ විතරයි හරි. අනිත් ඔක්කොම වැරදි. එතකොට දැන් පහර වැදුනේ මොකේදද? ඉතින් ඒකනේ සක්කාතේ පාර වැදීම. මේ මට දැන් ලකුණක් දීගෙන හරි දැන් මම කරනවා ඔක්කොම. ඉතින් මම නෙමෙයි යන්නේ. මට පහරක් දෙන්න අපි කැමති නෑ. අපි අවංකව කැමති නෑ මට පහරක් දෙන්න. අපි අවංකව කැමති මම සතුටු කරන්න. සක්කාය දිට්ඨිය වඩා ගන්න. ප්‍රායෝගික සක්කාය දිට්ඨිය ප්‍රහාණයට අපි කැමති නෑ. අපි සක්කාය දිට්ඨිය වචන ටිකක් අපි දන්නේ. ආ දැන් ඔන්න මම භාවනා කරා මාර රූපය යන්න මම කියලා අතහරිනවා වේදනාව මම කියලා. දැන් මේ කවුද කරන්නේ? ඉතින් මමනේ කරන්නේ ප්‍රායෝගිකව මම කරන එකනේ. මමනේ මේ කරන්නේ. ඉතින් අපි ප්‍රායෝගිකව සක්කායදිට්ඨිය වඩා ගන්නවානේ. අපි සිතුවිල්ලකින් මේ ධර්මයට යන්නේ. අපි ප්‍රායෝගිකව මට පහරක් දෙනවට කැමති නෑ. බුදුරණවහන්සේ වෙන්නපු ධර්මයේදී බුදුරණවහන්සේ පෙන්නනවා. බුදුරණවහන්සේ චෝදනාවක් කරනවා. උපත් වනසන්නේ ඉන්න සත්වයක් විනාශ කරන්නේ. අපි කරන දේ තියෙනමයි. අය අපි දැන් අපි නිවන් දැක්කම පස්සේ අය උපදිනවද නැද්ද? එතකොට ඉන්නව සත්වයක් විනාශ වෙනවද නැද්ද? ඉතින් බුදුරණවහන්සේ චෝදනාවන්නේ. බුදුරණවහන්සේ චෝදනා කරනවා උපත් වනසනවා. ඉන්නා වූ සත්වයක් විනාශ කරනවා. දැන් අපි අපි රහත් වුණාම නිවන් දැක්කහම අපි ආයේ උපදින්නේ නැහැ නේද? ඉතින් බුදුරණවහන්සේ චෝදනාව. මම කියලා වැරදි කියලා හම්බුනොත් ප්‍රායෝගිකව ආයි මම මම උපදින්නේ නැහැ කතා කරන්න දිනවද? මම කියලා දැන් වැරදි කියලා හම්බ වුණොත් මම මරුණාට පස්සේ උපදින්නේ නැහැ කියන එක කතා කරන්න දිනවද? මම ඉන්නවනම් නේද උපදින්නේ නැත්තේ? බුදුරන් වහන්සේගේ ධර්මයේ පින්වතුනි අද්විතීය අසහාය දෙයක්. මේ අපි මේ ගිරවෝගේ වචනයෙන් කතා කරලා වචනයකින් මේ මුමුණ මුමුණ මොකක් හරි කරන එකක් නෙමෙයි. ප්‍රඥාවකට අහු වෙන එකක්. ප්‍රඥා ගෝචර ධර්මයක්. නුවණට අහු වෙන එකක්. මේ නිකන් අපිට මේ හිතන විදිහට අපි මේ අපේ හිතන හිතන දෙයක් අපි කතා කරන එකක් නෙමෙයි. අපට හිතන හිතන දෙයක් කරන එකක් නෙමෙයි. බුදුරු මේ ලෝකේ කලාතුරකින් පහළ වෙන්නේ. ඒ ධර්මයේ අසහායයි. ඒ ධර්මයේ අද්විතීයයි. අපි ඕන දෙයක් කරා කියලා නිවන් දකින්නේ නැහැ. දැන් ඔබට උදේ මම පැහැදිලි කරා අපි ප්‍රහාණය කළ යුත්තේ කාමරාගයේ සක්කාය දිට්ඨියද කියන එකනේ. මොකද්ද ප්‍රහාණය කළ යුත්තේ? බුදුරණවහන්සේ කියන්නේ එහෙනම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන මගක් අපට හොයාගන්න වෙනවනේ. ඒක හම්බුනේ නැත්නම් අපිට සක්කාදිට්ඨිය දුර වෙනවද? නෑ. එහෙනම් සක්කාදිට්ඨිය ප්‍රහාණය වෙන මූලික ප්‍රතිපදාව තමයි ධර්මයේ ඇහෙනකොට ඉස්සල්ලාම හම්බ වෙ යුතු මොකද්ද? මොකද්ද? මම වැරදි. මට තේරිච්ච දේ වැරදි. මට ගැළපෙච්ච දේ වැරදි. මං දන්න දේ වැරදි. කොටසක් හරි හරිද? පොඩ්ඩක් හරි හරිද? සක්කාය දිට්ඨිය. මට තේරිච්ච ඔක්කොම වැරදි නේද? පහර වැදුනේ මොකේදද? සක්කාය දිට්ඨියට. අපි කැමතිද ඔකට? කැමති නෑනේ. ඇයි? අපි කැමති නෑ නිවන් දකින්න. අපි කැමති නෑ සක්කාය දිට්ඨි ප්‍රහාණය. අපි කැමති කාමෝදාගේ ප්‍රහාණය කරන්න කැමති. සක්කාය දිට්ඨි ප්‍රහාණය කරන්න කැමති නෑ. අපි ධර්මයේ ඇහෙද්දි මට පහරක් වදිනකොට තැති ගන්නවා. බය වෙනවා. අනේ මං කරපු එක වැරදිලු. අනේ මට තේරිච්ච එක වැරදිලු. ඇයි? අපි කැමති සක්කාය දිට්ඨිය තියාගන්න. බුදුම කැමැත්තක් තියෙනවා. මම වැරදි බව ප්‍රායෝගිකව මට හම් වෙනවට මම කැමති නෑ. මා තුළ නිවන් මඟ උපද්දවා ගන්න කැමති නෑ. මම කැමති මම කොහොම හරි සංසාරේ යවන්න. හැබැයි බ්‍රහ්ම ලෝකේ හරි කොහේ හරි ගිහිල්ලා සෝතාපන්න තැනට මාව ගෙනියන්නයි කැමති තියෙන්නේ. සෝතාපන්න කියන්නේ ප්‍රායෝගිකව සක්කා දිට්ඨිය දුරු වීමක් කියන එක අපට හම්බෙලා නෑ. මේ අපි ඉගෙනගත්ත වචනයක් නෙමෙයි පංච උපාස්කන්ධ කියන්නේ. මේ ප්‍රායෝගික දේට විග්‍රහ කරේ. මේ දැන් හිතන දෙයට එතන මම කියලා ගැනීම වැරදි උපමා එක්ක පැහැදිලි කරේ මම අර උදේ පැහැදිලි කරේ අපි අර ගාණක් හදන තරම්වත් බුදුරණවහන්සේ දෙන ධර්මයට තරම් දෙන්නේ නැහැ කියලා. ඇයි ඒක ඒක කියපු දේ හරියට ඉගෙන ගන්නෑ. උඩින් පල්ලෙන් කෑල්ලක් ගන්නවා. මේ නිවන් දකින්න යන්නේ. නමුත් ඔහි කෑල්ලක් අරගෙන අපි අපට හිතන දේක් දා ගන්නවා. ප්‍රතිපදාවෙන්ම ශ්‍රද්ධාවක් නැති වෙලා නී බුදුරණවහන්සේට එච්චර තේරෙන්නේ නැහැ. ඒ නිසා මම දන්න ටිකත් මේකට ගලප ගන්න ඕනේ කියලා අපි ගලපගන්නේ. ඒ බුදුරන් වහන්සේ කිව්ව දේ විදිහට ඉගෙන ගන්න. ඒකයි ප්‍රශ්නේ. අපි හිතන්නේ ප්‍රායෝගික ධර්ම බුද්ධ ධර්ම කියන්නේ කියලා. අපි හිතන්නේ පංචපාස්කන්ධ ඉගෙන ගත්තාම පංචපාස්කන්ධේ අපිට දැනුමක් විතරයි නේ. පංචපාස්කන්ධය කියන්නේ ප්‍රායෝගික ධර්මයක් අපිට හම්බෙලා නැහැ නේ. පංචපාස්කන්ධ කියන්නේ දැන් ගැන විග්‍රහ කරන්නේ. මේ දැන් ප්‍රායෝගිකත්වයක් විග්‍රහ කරන්නේ. ওই ප්‍රායෝගිකත්වයේ මම කියලා ගැනීම වැරදි කියලා හම්බ වෙන්නට ඕනේ. නැතුව මේ මම හිතන චේතනා ටිකක් නෙමෙයි. ඊළඟට පංචීපාස්කන්ධේ මමයයි ගැනීම මට නැත යන්න නොවේ නේද? මම මමයයි ගැනීම මට නැත යන්න නොවේ නේද? එසේ නොවේ නම් මම යනු කුමක්ද? දැන් අපි හිතමු මෙහෙම. මේ ලෝකයේ යමක් මනින්නේ, ඒ කියන්නේ යමක් නිර්වචනය වෙන්නේ තව එකකට සාපේක්ෂවද නැද්ද? සුදු තියෙන්නේ කළු නිසා නෙමෙයිද? උස තියෙන්නේ මිදි නිසා නෙමෙයිද? යමක් සාපේක්ෂව නේ තියෙන ලෝකේ ඕන දේ. අපි පංචපාස්කන්ධය කියලා දෙයක් මට හම්බුණා නම් පංචපාස්කන්ධය හම්බුනේ කාටද? මට නේද? ඉතින් පැත්තක මම ඉන්නවා පංචපාස්කන්ධය තව පැත්තක තියෙනවා. මේක මොකද්ද අපි මේ හදන්නේ මට පැත්තකින් තියෙන පංචපාස්කන්ධය මම නොකරගෙන ඉන්න. කවුද? කරන්න හදන්නේ මම. බුදුරණවහන්සේට පැත්තක තියෙන පංච උපාස්කන්ධය මම නොකර ගැනීම නෙමෙයි කිව්වේ. මම කියලා හම්බ වෙන ප්‍රායෝගිකත්වයේ පංච උපාස්කන්ධය කිව්වේ. දැන් අර පංච උපාස්කන්ධය කියන මැන්නේ කවුද? අපි කියනවා නෑ මට ආයිද නැති පංච උපාස්කන්ධය. එතකොට ඒක මැන්නේ කවුද? මේ දැන් මේ පංච උපාස්කන්ධය කියලා මැන්නේ මයික් එකද? නැත්නම් මේ වටාතද මැන්නේ එක? කවුද ඒක මැන්නේ? ඇයි මම කියන්නේ අකමැති එක? අපි එච්චරට අකමැති. අපි රැවටිලා කියලා හිතා ගන්නවා. අපි එච්චරට අකමැති අපි රැවටිලා කියලා හිතා ගන්න අකමැති. මේ මම නෙමෙයි මේ පංචපාස්කන්ධ කියලා දැම්මේ. ඒක වෙනම තියෙන්නේ. ඒක මම නොකරගෙන හිටියා නම් මං හරි. හැබැයි ඒක මැන්නේ කවුද කියන එක ඒක අපි මම නෙමෙයි කියලාමයි හිතන්නේ. ඒක නිකන් ඉබේ තියෙන එකක්. අපි ඒක මම නොකරගෙන හිටියා නම් හරි. එහෙනම් බලන්න මේ ධර්මයේ කියන්නේ මේ නුවණින් යන වැඩ පිළිවෙලා. ඥානාන්විත වැඩ පිළිවෙලා. නුවණට හම්බ වෙන දෙයක්. බුදුරන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ. අපි එන ප්‍රශ්න ඇති නේද? පුංචි විවේකයක් අරගෙන අපි සතිපට්ඨාන ගැන කතා කරමු නැත්නම්